ධර්මානුශාසනාව ධර්මානුශාසනාව පවත්වන අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද පිටිගල ගුණරතන ස්වාමින්දයන් වහන්සේ සමන්තා චක්කවාලේතු අත්‍රා ගච්ඡන්තු දේවතා ධම්මස්සවන කාලෝ අයං භදංකා ධම්මස්සවන කාලෝ අයං භදංකා ධම්මස්සවන කාලෝ අයං භදංකා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 සම්මා සම්බුද්ධස්සේ කතමේච භික්ඛවේ ආත්මවා විනෝදනා පහතම්පා හිද භික්ඛවේ භික්ඛු පටිසංඛායෝනිසෝ උප්පන්නං කාම විතක් දුක්ඛං නාදිවාතේති අජහති විනෝදේති භ්‍යන්ති කරෝති අනභාවං ගමේති පටිසංඛායෝ නිසෝ පන්නං ව්‍යාපාද විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති ධම්ති කරෝති අනභවං ගමේති අටිසංඛායෝ නිසෝ උප්පන්නං විහිංසා විතක්ඛං නාදිවාසේති පජහති විනෝදේති භ්‍යංති කරෝති අනභාවං ගමිති පටිසංඛායෝ නිසෝ උප්පන්නුප්පන්නී පාපකේ අකුසලේ ධම්මේ නාදිවාතේති පජහති විනෝදේති ධම්ති කරෝති අනභාවං ගමින්ති යං හිස්ස භික්ඛවේ අවිනෝදයතු පඤ්ඤේයං ආසවා විගත පරිලාහ විනෝදයතෝ එවං සතියාත්වා නිදාත පරිදාහන හොන්ති ඉමේ උච්ඡන්ති භික්ඛවේ ආත්වා විනෝදනා පහතබ්බාති ගෞරවනීය අපේ හාමුදුරුවන් වහන්සේ දෙනවතරයි සද්ධර්ම ශ්‍රවණා විනාශී සසර කතරින් ඈතර වනු කැමැති ගුණබර කාරුණික පින්වත්නි අදත් මේ රාත්‍රියේ සීල ආශ්‍රවක්ෂය කරන ප්‍රතිපදාව පිළිබඳව එතුලත් සම්භාසව සූත්‍ර දේශනාවේ 6 වෙනි කොටස විනෝදණයෙන් පහ කළ යුතු ආශ්‍රව පිළිබඳවයි අදාස ආදරා ගන්නට සූදානම් මේ වෙන විට දර්ශනයෙන් පහකල යුතු ආශ්‍රව සංවරයෙන් පහකල යුතු ආශ්‍රව ප්‍රතිවේක්ෂාවෙන් පහකල යුතු ආශ්‍රව ඉවසීමෙන් දුරු කළ යුතු ආශ්‍රව පරිවර්ජණයෙන් දුරු කළ යුතු ආශ්‍රව කියන්නේ මේ කරුණ පහ පිළිබඳව යම් දැනුමක් මම ලබා ගත්තා යම් අවබෝධයක් ඒ පිළිබඳව ඇති කරගත්තා. අද දවසේ බලාපොරොත්තුව විනෝදණයෙන් දුරු කළ යුතු ආශ්‍රව පිළිබඳව කතා කරන්නයි දැනගෙන ගන්නයි. විනෝදණයෙන් කියලා කියනකොට එතන කියවෙන්නේ වීරිය සංවරය. පංච සංවරයක් ගැන මේ දේශනාවෙදි කියවෙනවා. ඉන්ද්‍රිය සංවරය ගැන කියනකොට සති සංවරය ප්‍රත්‍යවේක්ෂාව ගැන කියනකොට එතන කියවෙන්නේ ඥාන සංවරය අදිවාසනා කියනකොට කන්ති සංවරය පරිවර්ජනා කියන තැන තිබුණේ සීල සංවරය දැන් අද විනෝදනා කියන තැන තියෙන්නේ විරිය සංවරය විරිය සංවරය වීරියෙන් දුරුකල යුතු ආශ්‍රය වීරයෙන් දුරු කළ යුතු ආශ්‍රය. එහි ඇති භයානක බව, විපත්තිකර බව දැකලා ආදීනව දැකලා වීරයෙන් යුතුව වහා උපන් උපන් අකුසල ධර්මයන් දුරු කරලා දාන වැඩ පිළිවෙලයි මේ අටට කියවෙන්නේ. පටිසංඛායෝ නිසෝ මෙන්න මේ ශාසනයේ මහාන මේ ශාසනයේ භික්ෂුව උතුවත් ආරි ශ්‍රාවකයා දර්ශනයෙන් යුක්ත කෙනා. පටිසංඛායෝ නිසෝ නුවණින් විමසා බලමින් uppannam kama vitakkam uppanna වූ කාම විතරකය නාදි වාසේති ඉවසන්නේ නැහැ හිතේ තබා ගන්නෙ නැහැ නාදි වාසී පජහති දුරු කරනවා විනෝදේති බහැර කරනවා ව්‍යන්ති කරෝති විනාශ කරනවා අනභාවං ගමේති නැවත නොහට ගන්න ස්වභාවයකටපත් කරනවා ඒ වගේම නුවණින් පරීක්ෂාකාරී වෙමින් උපන්නා වූ ව්‍යාපාද විතර්කය උපන්නං ව්‍යාපාද විතක්කා නාති වාසීති ඉවසා ගන්නෙ නැහැ හිතේ දරා ගන්නෙ නැහැ පජහති දුරු කරනවා විනෝදේති බහැර කරනවා ව්‍යන්ති කරෝති විනාශ කරනවා අනභවං ගමේති නැවත නූපදින ස්වභාවයට නැවත නොහත ගන්න ස්වභාවයටම පත් එවැගේම පටිසංඛායෝනිසෝ උපන්නං විහිංසා විතර උපන්නා වූ අනුන් නැසේවා කියන විහිංසා විතර්කේ නාදි වාසේත නොයවසනව දුරු කරනවා බහැර කරනවා විනාශ කරනවා නැවත නොහට ගන්නා වූ ස්වභාවයටපත් ඒ වගේම පටිසංඛා යෝනිසෝ මුවණින් පරීක්ෂාකාරී වෙමින් විමසා බලමින් උපන් උපන්නේ පාපකේ අකුසලේ ධම්මේ උපන් උපන් පාපක වූ අකුසල ධර්මයෝ නොයවසනවා දුරු කරනවා පජහති විනෝදේති මෙහෙර කරනවා දන්ති කරෝති විනාශ කරනවා. අනභාවං ගමේති නැවත නොකට ගන්න ස්වභාවයටපත්. යම් විදියකින් යම් හිස්ස දික්කවේ අවිනෝදයති. යම් විදියකින් මේ විදියෙන් වීරයෙන් යටපත් නොකළොත් පජ්ජේයුන් ආසවා විදාත පරිලාහ. මේ හේතු නිසා දාහ දැවිලි සහිත ආශ්‍රව උපදින. මේ උපදින උපදින අකුසල ධර්මයන් ඒ ඒ මොහොතේම දුරු කළොත් බහැර කළොත් විනාශ කළොත් නැවත නූපදින ස්වභාවයටපත් කළොත් එවං සුතේ ආසවා විගත පරිලාහන හොಂತಿ දාහ සහිත දෙවිලි සහිත ආශ්‍රවය උපදින්නේ නැහැ මෙන්න මේක තමයි විනෝදනයෙන් පහකල යුතු ආශ්‍රව කියන්නේ කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව තුළ මේ ආකාරයෙන් පැහැදිලි කරනවා දැන් අපි බලන්න ඕන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, දිහිංසා විතක්ක, නානාවිත අකුසල විතර්ක. මේ කුමක් ඇති වුණත් ඇති වෙච්ච තැනම විනාශ කරලා දාන්න, දුරු කරන්න, බැහැර කරන්න, නැවත නොහට ගන්න ස්වභාවයකට පත් කරන්න. එතන වචන පහක් තියෙනවා නාදිවාසේති පජහති විනෝදේති ව්‍යන්ති කරෝති අනභාවං ගති නාදිවාසේති කියන්නේ නොයවසන හිතේ තියාගන්න පජහති දුරු කරනවා විනෝදේති බැහැර කරනවා ව්‍යන්ති කරෝති විනාශ කරනවා අනභාවං ගමේති නැවතුම හටගන්න ස්වභාවයටපත් කරනවා මොනවද කාම විතරක ව්‍යාපාද විතරක, විහිංසා විතරක, නානාවිද වූ අකුසල පාප විතරකය. එතකොට දැන් දර්ශනයෙන් යුක්ත කෙනාටයි මේ ධර්ම දේශනා වෙන්නේ. එහෙත් අපි හැම තැනකදීම ඒ තේරුම් ගත්ත අයටත් ඊට තේරුම් ගන්න බැරි වුණු අයට කාට කාටත් ගැළපෙන විදිහටයි මේ හැමදාම කරුණක්ම පැහැදිලි කළේ විස්තර කළේ. ඒ නිසා මෙතනදී මේ කරුණු ටිකක් ඒ දෙපාර්ශ්වයටම ගැලපෙන විදිහටයි විස්තර කරන්න පැහැදිලි කරන්නේ. අපි බදාදා දවසේ කතා කළ අකුසලය හා අකුසල මූලය කුසලය හා කුසල මූලය පිළිබඳ අපි එතනදී ඉගෙන ගත්ත දස අකුසලයක්. කාය දුස්චරිත, වචී දුස්චරිත, මනෝ දුස්චරිත හැටියට. ඒ දස අකුසලයේ මූලය ලෝභ, ද්වේෂ, මෝහ බව කතා කළා පැහැදිලි කරා. දස කුසලයේ කාය සුචරිතේ, වාක් සුචරිතේ, මනෝ සුචරිතය. එහි මූලය කුසල මූලය අලෝභ, අදෝෂ, අමෝහ බව කතා. දැන් ඒ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, පාපක විතර්ක කියලා කියන්නේ මේ අකුසලයට වැටෙන දේවල්. අකුසල පැත්ත. දැන් අකුසලයයි මෙතන දුරු කරන්න කියන්නේ. අනුප්පන්නානං අකුසලානං ධම්මානං න උපාදාය චන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහති uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya චණ්ඩං ජනේති වායමති විරියං ආරම්භති චිත්තං පග්ගන්හාති පදං නූපන් අකුසලයේ නූපදවන්න ඕන උපන් අකුසලයේ දුරු කරන්න ඕන ඒ සඳහායි වීර්යය ඡන්දය වෑයම යෙදෙන්න ඕන ඒ ඒ ටිකම තමයි මෙතන මේ තවත් ආකාරයකින් කියවෙන්නේ. අකුසලය දුරු කරන තැන. කොතනද දැන් මේ අකුසලය දර්ශනයට අනුව ගත්තාම අපට යොදන්න පුළුවන් වෙන්නේ. මේ මාර්ග භාවනාවේදී අකුසලය විවිධාකාර වෙනවා. මහා වජ්ජානි, පරම වජ්ජානි කියන වචනයෙන් ලොකුම වරද, මහාම වරද අවිද්‍යාව. අනිත් වැරදි සියල්ලම අවිද්‍යාව නිසා නොදන්නකම නිසායි. අවිද්‍යාව ඇතිකයි. අවිද්‍යාව දුරු වුණොත් අනිත් වැරදි ඔක්කොම ඉවරයි. අවිද්‍යාව තමයි ලොකුම දෝෂේ, ලොකුම වැරද්ද. මොකද සසර ගමන සසර පැවැත්ම පටන් ගත්තේ අවිද්‍යාවෙන්. අනවතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ කුබ්භා කෝටින පඤ්ඤායති බුදුරජාණන් වහන්සේ දේශනා කළේ හිමයි. අවිජ්ජා නීවරණානම් සත්තානම් සංඝා සංයෝජනානම් සන්ධාවිතං සංසරිතං මමං චේව තුම්හපංච අවිද්‍යා අඳුරෙන් වෙහිලා තණ්හා සංයෝජනයේ වැදුණු නිසා මමත් නුඹලාත් මේ සසරේ බොහෝ කාලයක් සැරිසරූ බවයි පටිච්ච සමුප්පාදයේ සසර පැවැත්ම කියන තැන ආරම්භ වුණු අවිජ්ජා පච්චය සංඛාර. අවිද්‍යාවයි සියල්ලට මූලය බවට පත් අවිද්‍යාව දුරු කිරීමෙන්මයි සියලු දුක් දුරු කරන්න පුළුවන් දෙය. ඉතින් මෙන්න මේ ලෝකේ පහළ වෙච්ච නොඑක් නොඑක් ආගමික ශාස්ත්‍රූවරු ඒ පාප විතරක යටපත් කරලා සිතේ සංසිඳීම් ඇති කරගෙන මේ සිතෙන් ගන්න පුළුවන් උගාක් ඵල ප්‍රයෝජන නෙලාගත්තා. හිත උගාක් වැඩුවා. කාම ලෝකේක්ම රූපී බඹලෝ දක්වා හිත වැඩුවා. රූපී බඹතලයේ දෙක්මවා අරූපී බඹතලයේ දක්වා භාග්‍රය දක්වා තුන් භවයේ කෙලවර දක්වාම සිත ව්‍යාප්ත කළා වැඩුවා. මේ මෙසේ සිත් වැඩුණේ වැඩුවේ මේ පාප විතරකයන් දුරු කරලා. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, නානාවිද පාප විතරක වලින් යුක්ත වුණා නම් ඒ හිත අකුසලයි. සිත අකුසල නම් එනිසා ඇතිවන ක්‍රියාකාරකම් අකුසලයි. අකුසල සහගත කෙනෙකුට ඒබඳු සිතේ වැඩිම වෙන්නේ. ඒ නිසා කය වචන සිත කුසල සහගත කරගෙන ඒ අකුසල සහගත කරන හේතු කාම ව්‍යාපාද විහිංසාදී පාප විතරක යටපත් කරගෙන කුසලය මතු කරගෙන ඒ සිත වැඩි. අපි දන්නවා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ ආලාර කාලා මුද්දකාරාම පුත්ත වැනි තවුස්වරුන්ගෙන් රූපී අරූපී ධ්‍යාන දක්වා ඉගෙන ගත්තා. සිද්ධාර්ථ පුංචි බඹා ඉපදුණු වෙලාවේ දෙව්ලොව භාවනා කරමින් සිටි අසිත තාපසතුමාට දෙවියන්ගේ ප්‍රීතිගෝසා ඇහිලයි බැලුවේ මොකද මේ දෙවිවරු අදාපොත සතුටකින් දෙවියන්ගෙනුයි දැනගත්තේ තමන්ගේ ගෝලයාට තමන් ඉගැන්වූ ශිෂ්‍යයාට උත්රුවණක් ලද බව සිද්ධාර්ථ බබා බලන්න අසිත හේවත් කාල දේවල තවුස්තුමා සුදෙවුන් මාලිගාවට එන්නේ දෙවියන්ගෙන් තොරතුරු ලබා දෙවියන් අතරට ගිහිල්ලා භාවනා කරන්න තරම් වැඩෝ හිතක් අසිත හේවත් කාල දේවල එතුමාට හැකියාව තිබුණා බුදු වෙන බව දකින්නත් හඬලා ඉඳා වෙලා පුංචි පුතාට වඳින්න තරම් මේ මහා චිත්ත බලයක් උපදවාගත්ත තවුස් තුමාට සිද්ධ වුණේ තමාගේ නුවණ ඉක්මවා යන ශක්තියක් මේ පුංචි බබා උපදවා ගන්න බව දැක්ක නිසා. එතකොට මහා ඥාන සම්භාරයක් වැඩූ සිත් ඇති අය එදා ගඹති වූ තලයේ වැඩ සිටි බව මේ බඳු සිදුවීම් වලින් පැහැදිලි. එතකොට කාටවත්ම මේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක ඇතිව ඒ බඳු විශේෂත්වයකට යන්න බෑ. ඒ පාප විතරකයන් යටපත් කරලාමයි සිතත් කුසලසහගත කරගෙන ඒ හේතුවෙන්ම කයත් වචනයත් සිතුවිලි යහපත් කරගෙන ඒ කුසල හේතු මතු කරගෙනයි දිනු කරගෙනයි ඒ ඥාන සම්භාරයන් ඒ අය පුදවග. මේන් පැහැදිලි වෙනව නේද? විනෝදණයෙන් පහ කළ යුතු කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, පාප විතරක දුරු කිරීමේ ක්‍රම මේ ශාසනයෙන් බැහැරක් තිබුණා. දැන් මොකද්ද මේ ක්‍රමයේ මේ ක්‍රමයේ තියෙන්න ඕන වෙනස. ඒ වෙනස අර මම කියපු වචන පහේ අන්තර්ගතයි. එතන වචන පහක් තිබුණා. නොයවසනවා. දුරු කරනවා. බැහැර කරනවා. විනාශ කරනවා. නැවත නොහට ගන්න ස්වභාවයටපත් නැවත නොහට ගන්න ස්වභාවයකටපත් මෙන්න මේ වචනේ යන්නේ සාසන වලටයි තියෙන විදිහට. කාමාදී විතරක නොයවසන්න හිතේ දරා ගන්න නැතුව බැහැර කරන්න පුළුවන් දුරු කරන්න පුළුවන් විනාශ කරන්න පුළුවන් අත්හරින්න පුළුවන් ඒව යට කරන්න පුළුවන් නැවත නොහට ගන්න ස්වභාවයකට පත් කරන්න බෑ දර්ශනයෙන් කර ඒක පුළුවන් මේ ආරි ශාසනයෙම විතරයි එනිසා අද දවසේ ලෝකයේ තුල හිත වඩන වැඩපිළිවෙලට ලොකු ඇල්මක් කැමැත්තක් ආසියාතික වගේම බටහිර රටවල් වලත් වැඩි නඹුරුතාවයක් තියෙනවා. හැබැයි මේ හිත වඩන වැඩපිළිවෙල භාවිතා කරන භාවනාව මේ ආර්ය දර්ශනයෙන් යුක්ත නොවන බවයි හොඳින් කරුණු පරීක්ෂා කරලා බැලුවොත් පැහැදිලි වෙනවා. එනිසා පින්වතුනේ බුදුරජාණන් වහන්සේගේ මේ ගැන්වීම තුල යටපත් වීමක් විතරක් වෙන්න බෑ. නැවත නොහට ගන්න බවටමපත් වෙන්න ඕන. ඒ කියන්නේ අකුසල ගති නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන තැනකට යන්න. නිර්වශේෂයෙන් නිරුද්ධ වෙන්න ඕන. තදංග වික්ඛම්බන සමුච්ඡේද තදංග කියනවා මේ අකුසල හේතු తాවකාලිකව යටපත් වික්ඛම්බන කියලා කියනවා ඊට වඩා වැඩි බලයක් යොදලා ගිල්වා දමනවා ධානාසිතකින් කරන්නේ ඒක ලෞකික ධාන උපදවා ගන්න ඇත්තු මේ කාම ව්‍යාපාද විහිංසා විතර්ක ඔබ යටපත් කරනවා හැබැයි සමුච්ඡේද නෙමෙයි ඒක. නැතිම කලා නෙමෙයි නැවත නොහට ගන්න ස්වභාවයටපත් කලා නෙමෙයි. සමුච්ඡේද කියලා කියන්නේ නැවත හටගන්නේ නැති ස්වභාවයටමපත් කරන. නැවත ඒ හිතේ කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, පාප විතරකෙන්ට බෑ. සමුච්ඡේද ප්‍රහාණය. ප්‍රහාණය. විකම්බන ප්‍රහාණයෙන් යටපත් වුණොත් නැවතමත් වෙනවා. කීර්ති ප්‍රාතිහාරි පාපයත්තු ඒවෙන් පිරිහුණු අවස්ථා ගැන අපි බොහෝ වාරවල මේ ධර්මාසනය තුලදී පැහැදිලි කරලා තියෙනවා ඒ අපි තේම කරගන්න. ගෝසත් සිරිත තුල කොච්චරනම් අවස්ථා තියෙනවද? ඒ බඳු ධ්‍යාන උපදවාගෙන කාමාදී පාප විතරක විකම්බණයෙන් යටපත් කරලා ඒ ධ්‍යාන සමවත් වලට සමවැදිලා ඉති අවස්ථාවල පවා හමු කුංචි දර්ශනයකින් යටපත් වෙලා තිබිච්ච ඒවා නැවත මතුවෙලා ප්‍රකෘති මිනිස් සාමාන්‍ය මිනිස් ස්වභාවයට ග්‍රාම්‍ය ස්වභාවයට පත්වෙච්ච අවස්ථා ගැන බෝසත් සිරිතේ බොහෝ තැන්වල කියවන්න දක්නට ලැබෙනවා. එහෙනම් අපේ උත්සාහය දැන් මේ ශාසනය තුළ ඒ බඳු යට ගැසීමක් වෙන්න බෑ. අපේ වැඩපිළිවෙල වෙන්න ඕන සමුච්ඡේද ප්‍රහාණය සඳහා. එතකොට දැන් මේකේ පුළුවන් අවශ්‍ය නම් වික්කම්බන ප්‍රහාණයෙන් මේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක යටපත් කරන්නත් පුළුවන්. සමුච්ඡේද ප්‍රහාණයෙන් නිර්වශේෂයෙන් මේ විතරකයෝ පාප විතරකයෝ දුරු කරන්නත් පුළුවන්. දැන් මෙහිදී දර්ශනයට අනුකූලව ආශ්‍රාක්ෂය කරන ප්‍රතිපදාවක් තුළ මෙය කියවෙන බැවින් මේ දේශනාව තුළ ඊටාත්ම අපි පැහැදිලිව තේරුම් ගත යුත්තේ තදංග වික්ඛම්බන ස්වභාවයන් ගැන නෙමෙයි මින් කියවෙන්නේ සමුච්ඡේද ප්‍රහාණයන් පිළිබඳ එතකොට සමුච්ඡේද ප්‍රහාණයට එන්න තදංග වික්ඛම්බන මේවා භාවිතා කරන්න බැරි කමක් නැහැ. එහෙ දර්ශනය තමයි අවසානයේ නිමාව දක්වා තියෙන නුවණ. මේවා යටපත් කරන්නේ කුමක් උදෙසාද කියන නුවණ යෙදিলা තියෙන්න ඕන. ඒකයි මේ හැම වචනයකට කලින්ම කියවුණු වචනයක් තියෙනවා. පටිසංඛායෝනිසෝ uppannam kama විතක්කං ආදි වාසේති පජහති විනෝදේති ඥාන කරෝතියන බව. අන්න නුවණ යෙදිලා ඉස්සෙලා ප්‍රතිසංඛායොන්ස නුවණින් විමසා බලා නුවණටයි මූලිකත්වය ලැබිලා තියෙන්නේ නුවණිනුයි බලලයි උපන් කාම විතරකය නොයවසන්නේ දුරු කරන්නේ බැහැර කරන්නේ විනාශ කරන්නේ නැවත නොහට ගන්න ස්වභාවයටපත් දැන් මේ නොවලින් පරීක්ෂාකාරී වෙලා කොහොමද මේ කාම විතරකාදී පාප විතරක දුරු කරන්නේ කොතනද මේ පාප විතරක කාම විතරක උපදින්නේ එතන අපිට ටිකක් තම තමන්ගේ సంతාන තුලින්ම දෙන හඳුනා ගන්න වේවි. ඒ අනුව අපි මේ මොහොතේදී මේ අවස්ථා දෙකටම අදාළව අපේ ශක්තියේ පරිද්දෙන් මේ මොහොතේ පවතින කායික මානසික වටපිටාවේ පමණට ඒ ගැන යමක් කතා කරන්න පුළුවන්. අපි දර්ශනයක් කියලා තැනක් හඳුන්වලා දුන්නා ආශ්‍රවක්ෂය වීම සඳහා. නූපන් ආශ්‍රව නූපදින්නට උපන් ආශ්‍රව දුරුව යන්නට භාවිතා කළ යුතු යෝනිසෝ මනසිකාරය අපි හඳුනාගත්ත මුල් දවස් කීපයේදීම. එතනදී අපි තේරුම් ගත්තා අපි රැවටෙන්නේ මුලා වෙන්නේ කොතැනද කියලා. නැවත වතාවක් ඒ ධර්මතාවය සිහියට මතකයට ගන්න වෙනවා. ditta sutamuta විඤ්ඤාත දකින අහන දැනෙන දැනගන්න. මෙන්න මේ පුරුදු නිදර්ශනයක් හිතට අරගෙන බලන්න ඕනේ. දැන් ඔන්න සියලු කාම විතරකයන් එන්ට නොදීම නොහට ගන්න ස්වභාවයටම පත් කරන්න පුළුවන් තැන ඔන්න ඔය කියන තැන වෙනවා. කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, පාප විතර්ක වෙනතන. අපි දකින දේ, අහන දැනෙන දැනගන්න දේ ගැන බොහෝ කතා කරලා තියෙනවා. අපි දැන් ඉගෙනගත්ත අහනවා, දකිනවා, දැනෙනවා, දැනගන්නවා කියන්නේ කුමක්ද? එතන යෙදිලා තියෙන්නේ කියලා. ස්කන්ධ ධාතු ආයතන යෙදුණු තැන හමු වෙන ස්වභාවයක්ම බව අපි අර ප්‍රතිබිම්බයේ උපමාවෙන් ආලෝකයේ උපමාවෙන් සෙවණැල්ලේ උපමාවෙන් මේ ආදී දෙයින් අපි පැහැදිලි කරගත්තා. එන් දර්ශන උපමා නැවත මතක් කරලා අවදි කරගත්තොත් සුදුසුයි. මේ කියන තැන වඩාත් ගැලපෙන්නේ එතනට හිත දැන් තියාගන්න පුළුවන් වුණොත් මේ කියන දෙහි අර්ථය වැටහෙන්නේ එතනට හිත යෙදුවොත් දැන් අපිට දැකීම ඇසීම දැනීම දැන ගැනීම වෙන තැන යෙදිලා තියෙන්නේ මොනවද ස්කන්ධ ධාතු ආයතන මේ ඉදිරියේ අපට මේසයක් කියලා යමක් පෙනෙනවා සම්මතයට බහැලා කතා කළොත් මේසයක් කියලා අපි මේ පෙනෙන දකින තැන මොනවද යෙදිලා තියෙන්නේ කකුල් හතරක් මේ තත්ත්ව. මේ අවයව ඇති තැනමනි මේස කියන අදහස උපදින්නේ. මේස කියන අදහස උපදින්නේ මේ අවයව ඇති තැනමයි. අවයව එක තැනක මේස කියන අදහස තවත් තැනක උපදිනවා නෙමෙයි. මේ අවයව යෙදුණු තැන මේස කියන අදහසක්. ඒ වගේ ස්කන්ධ ඇති තැන ස්කන්ධ යෙදුණු තැන තමයි දකින අහන දැනෙන දැනගන්න කියන ස්වභාවය ලැබෙන්නේ කියලා අපි බොහෝ වාරවල කතා කළා. ඒක නැවත නැවත විස්තර කළ යුතු නේ. මතක් කරගන්න විතරයි කළේ. දැන් ඔන්න නැවතේ බඳු නිදර්ශනයක් පිටට අරගන්න. අපට පෙනෙන ස්වභාවය අපි හිතමු අපි වටාපත කියලා දැනගත්ත තැන පුරුදු නිදර්ශනය. දැන් අපි මේක වටාපත කියන බාර ගැනීම කළොත් වටාපතක් කියන දැනගැනීමකට ආවොත් ඒ දැනගැනීම නিত্য වුවොත් සංහාවෙන් උපාදාන වුණොත් වටාපතක්මයි කියලා. වටාපතට සාපේක්ෂකව ඒ දැනගැනීමට සාපේක්ෂකව ඊළඟට එන්න තියෙන්නේ කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක පාප විතරක තමයි. වටාපතානේ ලස්සනයි හොඳයි මටත් නැත්තම් කොච්චර හොඳයිද දැන් ඉදිරියට එන්නේ ග්‍රීස්ම කාලේ මේකේ අවශ්‍යතාවය දැනෙනවා කියලා කියන්නේ මේකට දෙඩි කැමැත්ත මේක කඩලා බිඳලා විනාශ කරලා දාන්න ඕන කියන අදහස මේක දිරලා යනවා නම් ඉක්මනින් විනාශ වෙලා යනවා නම් කොච්චර හොඳයි කියලා විහිංසාවිතා මේ විදිහේ නානාවිද පාප විතර්ක ඇති වෙන්න පුළුවන් වටාපත කියන දැන ගැනීම. සමුච්ඡේද ප්‍රහාණයකට යන්න නම් කොතනද අපි ඉන්න ඕන කියන එක දැන් පැහැදිලි. යම් දැනගැනීමක් ඇති වුනහම දැකීමක් ඇසීමක් දැනීමක් දැනගැනීමක් වුනහම ඊට සාපේක්ෂකව ඊට මෙහාට ආයතන ගලනවා නම් සිත් සිතුවිලි ආයතන උපද්දවනවා නම් එතනින් එහාට උපදින්නෙම කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක, පාප විතර්ක. හැබැයි කුසල විතරකත් උපදව ගන්න පුළුවන්. ලෝකයේ තුල හිත් වඩන ඇත්තෝ වටාපත කියන දැනගැනීමට සාපේක්ෂකව උපදින පාප විතරක කාම විතරක වෙනුවට කුසල විතර්ක යොදා ගන්නවා. ඒ කුසල විතර්ක භාවිතයෙන් සිතත් සිතුවිලි කායික වාචික ක්‍රියාවත් යහපත් කරගෙන ඒ වැඩෙන සිත වඩමින් රූපී අරූපී ධ්‍යාන දක්වා යන මාවතත් හඳුනනවා. දැන් අපි මේ දෙකම තේරුම් ගන්න. වටාපත දැන කියන තැන ගැනීමට ඇවිල්ලා වටාපත ලස්සනයි හොඳයි ඒක කොච්චර ප්‍රයෝජනවත්ද අපිටත් නැත්නම් මේ ආදී වශයෙන් හිතනකොට කාම විතරකේ මේක කඩලා බිඳලා විනාශ කරන්න ඕන කියලා මේක දිරන්න ඕන මේක විනාශ වේවා මේක බංග වේවා එහෙම හිතනකොට වෙනසේවා කියන විහිංසා විතර මේ විදිහේ කාම ව්‍යාපාද විහිංසා පාප විතර්ක පහළ වෙනවා මේ අකුසල විතර්ක අකුසල විතර්ක නිසා දැන් සිතද අකුසල වුණා. ඒ නිසා ඒ සිත මූලික වෙලා කරන සිතුවිලි මනෝ කර්මය අකුසලයි. ඒ සිත එකතු වෙලා කරනවා කර්මය අකුසලයි. ඒ සිත එකතු වෙලා කරන කායික ක්‍රියාව අකුසලයි. අකුසල පැත්ත වැඩෙනවා. මිච්ඡා දිට්ඨිය නිසා මිච්ඡා සංකප්ප කාම විතක්ක ව්‍යාපාද විතක්ක නිසා විතක්ක මිත්‍යා සංකල්පය නිසා මිත්‍යා වාචා, මිත්‍යා කම්මන්ත, මිත්‍යා ආජීව, මිත්‍යා වාය, මිත්‍යා කපි, මිත්‍යා සම්. මිත්‍යා මාර්ගය මේ ආකාරයෙන් බෙදේ. දැන් ලෝකේ සම්මාදිට්ඨි දෙකක් තියෙනවා. ලෞකික සම්මාදිට්ඨියකුත් තියෙනවා, ලෝකෝත්තර සම්මාදිට්ඨියකුත්. අන්න ලෞකික සම්මාදිට්ඨිය මොකක්ද? අථාපත කියන දැනගැනීමටම එනවා. මේ හේතුඵල ධහම ගැන දන්නේ නැහැ. අවිද්‍යාව යෙදුනා. මොකද වටාපත කියන දැනගැනීමකට ආවා වටාපත කියන දැනගැනීමට ඇවිල්ලා වටාපත අනිත්‍ය වූ දෙයක් ඒක අනිත්‍ය දෙයක් ඒක දිරනවා ඒක කුණු වෙනවා ඒක මහ පොළොවට පස් වෙලා යන ස්වභාවයක් ඒක අනිත්‍යයි අනිත්‍ය දේ දුකයි හදලා දෙන්නේ අනිත්‍ය නම් දුක නම් ඒක ආත්මනේ අනාත්මයි. අන්න ඇති කරගත්ත නෙක්ඛම් සංකල්ප, අව්‍යාපාද සංකල්ප, අවිහිංසා සංකල්ප කුසල විතර්ක පහළ වුණා. කුසල විතර්කය නිසා කුසල සිත නිසා කාය කර්මී, වාක් කර්මී, මනෝ කර්මීද යහපත් කුසල. කුසල පැත්ත වෙනවා. අකුසල පාප ගති දුරු වෙනවා. ලෞකික කුසලයේ වැඩෙනවා. දැන් මෙහෙම බලනකොට එනේන අරමුණ අනිත්‍ය බවට, දුක් බවට, අසුභ බවට, අසාර බවට, දුගඳ බවට, පිළිකුල් බවට හමු වෙන හමු වෙන අරමුණ මෙනෙහි කරනකොට එතන යෙදিলা තියෙන්නේ කාම විතර්ක නෙමෙයි, ව්‍යාපාද විතර්ක නෙමෙයි, විහිංසා විතර්ක නෙමෙයි. කුසල විතර්ක. හැබැයි මේ කුසල විතර්කය අවිද්‍යාව පදනම් වෙලා ඒ නිසා ඒ තුල සමුච්ඡේද ප්‍රහාණයක් කරන්න බෑ. තදංග ප්‍රහාණයක්, වික්ඛම්බන ප්‍රහාණයක් කරලා මේ කාමාදී විතරක, පාප විතරක ඒ පාප විතරක යටපත් කරමින් පාප විතරක යටපත් වුණු තැන කුසල විතරක මතුවෙන්නේ. කුසල විතරක ඇති කල්හි සිත කුසලයි, ප්‍රභාස්වරයි, පිරිසුදුයි, ප්‍රසන්නයි ප්‍රසන්න හිත කැමැති කැමැති අපට යොමු කරන්න දිනු කරන්න දුක්කම තියෙනවා ලෞකික ලෝකයක. කෙරදි ප්‍රාතිහාරය දක්වා. අරූපී බඹතලිය දක්වා වඩන් මේක තමයි වික්ඛම්බන ප්‍රහාණයෙන් මේ කාමාදී විතර්ක දුරු කරන වැඩපිළිවෙල. හැබැයි දැන් අපි දන්නවා අසු ධර්මයේ තුල මෙතෙක් කාලයක් මේ තුන්වාසයක් නෙළුල්ලේ අද වස්තුන් වාසය අවසන් වෙන අවසාන දවස එතනදී ඒ පාප විතරකයත් ඒ කුසල විතරකත් දෙකම වටාපත කියන දැනගැනීමට සාපේක්ෂකවයි ගොඩනැගෙන්නේ. දැන් අපි දන්නවා පුඤ්ඤාභි සංඛාරත් අපුඤ්ඤාභි සංඛාරත් අවිජ්ජාපච්චය සංඛාරත් මේ තේහාදී ආනන්ද සංඛාරයත් අරූපී ධාන කුසල හිතක් අවිද්‍යාවෙන් විඤ්ඤාපි සංඛාර අපුඤ්ඤාපි සංඛාරාණි සංඛාර තීත සංඛාරම අවිද්‍යාවපච්ච අවිද්‍යාව දැන් අපට පැහැදිලි අවිද්‍යාව මොකක්ද කියලා වතාපතට සාපේක්ෂකවයි කුසලයේ අකුසලයේ දෙකම ගොඩනැගෙන්නේ අපි මේ ටිකම කියලා දීලා තියෙනවා කණ්ණාඩියක් ළඟ ප්‍රමාවේ කණ්ණාඩියක් ළඟට ගිහිල්ලා මගේ කොන්දි ලස්සනයි මුණ ලස්සනයි ඇස් දෙක ලස්සනයි, දත් ටික මුහුණ ලස්සනයි, ඇඟ ලස්සනයි කියලා බලන්න එපා. රෝග සංකේත. අම්බේ ඉදිලා, හමරලි වැටිලා, දත් හැලිලා, ඇස් ඉදිලා දැන් විරූපී වෙලා අවලක්ෂණ වෙලා අනිත් දුන්න. දේශ අකුසල. තව කෙනෙකුට පුළුවන් අනේ මේ කබ කඳුළු අසුබසන් පිළිපදින්න. මේ නාසයෙන් ඇතිවෙන සුඛ පිළිපදින්න. මේ කටින් වේගිරෙන කෙලෙස් සමපිච්චර පිළිතුර අපිට. මේ රෝම කූපයක් කූපයක් ආසා වේගිරෙන දහදිය පිච්චර පිළිතුර. කනින් වේගිරෙන කලාන්දර පිච්චර පිළිතුර. මේ කෙස් අසුබසාර දෙක පිළිතුර. මේ මේ හම් මේ මස් මේ නහර මේ අටකක් මේ මස් මේ ලේ මේ අසුබසාර දෙක පිළිතුර දෙන්නේ කියලා බලන්න පුළුවන්. කොසත් මේ හැ අනිත්‍යයි කියලා බලන්න. මේ කන අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න. මේ නාසය මේ දිව මේ කය අනිත්‍යයි අනිත්‍යයි කියලා බලන්න. හැබැයි කණ්ණාඩියේ ප්‍රතිබිම්බය ප්‍රතිබිම්බයේ හැටියට දැකලා නෙමෙයි මේ කුසලයක් අකුසලයක් දෙකම පැත්තේ. පෙනෙන දේහි ඇත්ත දැකලා නෙමෙයි. පෙනෙන්නේ රූපේ නෙමෙයි ප්‍රතිබිම්බය. ප්‍රතිබිම්බයේ ඇතිතන රූපයයි කියලා හිතාගෙන කුසලයේ අකුසලයේ දෙකම මෙතන උපන්. ඒ වගේ මෙතනත් වටාපත කියලා ගත්ත තැන රැවටිච්ච බවක් තියෙනවා. හම්බ වුනේ මනෝ ධාතු, ධම්ම ධාතු, මනෝ විඥාන ධාතු ඇති තැන නැවුණු දෙය. මනෝමය. සිතින්ම හැදී. හේතු ඇති තැන හටගත්තදී. අපි සිහි කරලා දැනගෙන තියෙන අතීතය. පෙනුණු දේ ඇත්ත නෙමෙයි අපි හිතලා තියෙන දැනගෙන තියෙන. කණ්ණාඩියේ පෙනුනේ ප්‍රතිබිම්බය සිතුවේ රූපය ගැන. මේ කුසලයටත් අකුසලයටත් හිතපු දෙන්න තුන් දෙනාම හිතුවේ රූපය ගැන. පෙනුනේ ප්‍රතිබිම්බය. මෙතනත් වටාපත හැටියට පෙනුනේ ප්‍රතිබිම්බයක්. හිතුවේ රූපයක් ගැන. වරදේතනයි තියෙන්නේ. මෙතන ඇත්ත නොදකින තැන අවිද්‍යාව නිසා ආශ්‍රවාශ්‍රව නිසා අවිද්‍යාව. මේ දෙක එකින් එකට බැඳී පවතී. හටගත් ධර්මතාවය මනෝ ධාතු ධම්ම ධාතු මනෝ විඥාන ධාතු එක්කම නෙවෙයි. ඇත්ත ඇතිසතියෙන් යෙදුණු ධර්මතාවය නොදැක්ක අවිද්‍යාව යෙදුණු තැන අතීත ආශ්‍රවය අවදි වුණා. පෙර දුටු රූපයක් පිළිබඳ මතක්. අන්න අපි දැනගත්තේ මෙතන නැති එකක් ගැන. පෙනුනේ එකක් සිතුවේ අරමුණුනේ උපාදාන උනේ අල්ලගත්තේ තව එකක්. කන්නාඩිය ළඟ සිදුවීම හොඳට ගන්න. ඒක අමාරු නේ. දැන් අපි මේ ගත්ත නිදර්ශනය තුලත් ඒ දේම නේද වෙලා දැන් අපි මෙන්න මෙතන නිවැරදි කරගත්තොත් දැකීම දැකීමක් බවට පත් වෙන විදිහට දැකීම දැකීමක් වෙන රහතන් වහන්සේට අපට එතනට දැම්ම ඉන්න බෑ. නමුත් අපි කියලා දීලා තියෙනවා රියදුරෙක් වෙන්න නම් ගේ ඇතුලේ ඉඳගෙන රියදුරෙක් වෙන්න බෑ. වාහනේ නගින්න ඕන. ඒකත් පිටිපස්ස සීට් එකේ ගිහිල්ලා බෑ. ඉස්සරහා රියදුරු අසුනේ ඉඳ ගන්න වෙනවා. තව කෙනෙකුගේ ආධාරය ලබාගෙන වද වේදනා විඳින්න හරි ඒ කටයුතු කරන්න ඕනේ. ඒකම කළොත් තමයි කවදා හරි රියදුරෙක් වෙන්නේ. ඒ වගේ රහතන් වහන්සේ කරන දේ ස්වභාවයෙන් උන්වහන්සේ දකින දේ අපිට අස්වාභාවික වුණත් අපි එතන පිහිටන්න උත්සාහ කළොත් වැරදි වැරදි හරි වටාපත කියන දැනගැනීමට එනවා දැනගැනීමට ඇවිල්ලා කාම විතර්කෙන්නත් පුළුවන් එතනට ඇවිල්ලා හරි මේ විතර්ක පහළ වුණේ මෙන්න මෙතන මේ විදිහින් දැනගත්ත නිසා. මෙබඳු දැනගැනීමක් ඇති වුණේ ආශ්‍රවය අවදි වෙලා නේද? ආශ්‍රවය උපන්නේ මෙන්න මෙතන ඇත්ත නොදැක්ක නිසා නේද? මෙසේ ආපස්සට විමර්ශනයේ කොට බැලීමේ ප්‍රතිඵලය වෙනවා යම් දවසක රියදුරෙක් වෙන බව. රහතන් වහන්සේ වැඩ ඉන්න තැන ස්වභාවයෙන් දකින තැන කවදා හරි එන්නේ ඒ වගේ කෙනාට. එහෙමනම් අපිට දැන් මෙන්න මේ ධහම දැනගත්තා. මේ කාලය තුල මේ ධහම දැනගත්තා. හැබැයි දැනගත්තට අපි තාම දක්ෂ නෑ. කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා, පාප විතරකට එන ගමන වළක්වන්න. අපි කවුරුවත් දක්ෂ නෑ. මේ බණ කියපු මමත් දක්ෂ නෑ තාම. මටත් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක, පාප විතරක එනවා. ඒත් අපි ඉක්මනින් ආපස්සට මේ කාම විතරකේ මේ පාප විතරකේ ආවේ මේට සාපේක්ෂව මේ දැන ගැනීම වැරදි නේද ආශ්‍රවයක් නේද මේ ආශ්‍රවය හටගත්තේ මෙතන ඇත්තන දැක්ක නිසා නේද දැන් මෙහෙම බලන්න පුරුදු වෙන්න පුරුදු වෙන්න මේ උපදින කාම විතරකයේ ගොඩාක් දුරට වැඩෙන්නේ ඉඳ නැහැ. ව්‍යාපාදයේ ඇති වෙනවා ගොඩාක් වැඩෙන්නේ ඉඳ නැහැ. හිංසා විතරක වැඩෙනවා. මුගක් වැඩෙන්න ඉඩ නැහැ. ගලාගෙන යන්න ඉඩ නැහැ. දෝරේ ගලන්න ඉඩ දෙන්නේ නැහැ. ඒක භයානකම නපුර දකින්නවා. අන්න විනෝදනේ. ආදී මේ දකින්න මේකට ඉඩ ලැබුණොත් මේ විතරක ඇතිතන සිත අකුසලයි අකුසල හිත යෙදিলা කරන කයත් වචනයත් සිතුවිලි මේ ඔක්කොම අකුසල වෙනවා අකුසලයට ලැබෙන විපාකයක් පේනවා දුගතිය භයානක පැත්තකට යන්නේ. අන්න දෝෂය දැකලා ඉක්මනින් විතර්කයේ සිඳිනවා. උපං කාම විතර්කයේ, ව්‍යාපාද විතර්කයේ, විහිංසා විතර්කයේ හඳුනගන්න. මෙබඳු විතර්කයක් උපන්නේ මෙතන රැවටිලා මේ මෙබඳු කාම විතර්කයක්, මෙබඳු ව්‍යාපාද විතර්කයක්, මෙබඳු විහිංසා විතර්කයක් මේ ආකාරයේ ඇලෙන බවක්, මේ විදිහෙන් ගැටෙන බවක්, මේ මේ විදිහෙන් නැසේවා කියන වෙන සේවා කියන අදහස. උපන්නේ මෙතන වැරදිලා වැරදිච්ච නිසා. ලෝකිකාගේවත් වැරද්ද නෙවෙයි. වැරද්ද මෙතන නෙවෙයි. අන්න වැරද්ද දකිනින් වැරද්ද ඇති වුණේ කොතනද කුමක් නොදකීමෙන්ද කියලා අර දර්ශන ඥානයේ හැටියට අපි පෙන්නපු යෝනිසෝ මනසිකාරය දක්වා හිත යොමු කරවමින් බලන්න පුළුවන් නම් මෙන්න මෙතන තමයි සමුච්ඡේද ප්‍රහාණයට කාමාදී විතරක්යන්ගේ සමුච්ඡේද ප්‍රහාණයට මාවත ඇදලා තියෙනවා. ඒකන්ලි ශාසනයක නෑ මේ ශාසනය විතරයි. මේ ශාසනයේත් මේ මාර්ගය දැනගත්ත කෙනාටම විතරයි. ඉතින් ඔබ උත්සාහවන්ත වුණා නම් වාග්්‍යවන්තයෙක් වෙන්න තුන මේ වෙනකොටත් මේ බඳු දහමක් දකිමින් මේ උපදනා විතර්ක වහවහස්ඳ දමමින් බිඳ දමමින් නැවත නොහට ගන්න ස්වභාවයකටමපත් කරන්න. නැවත නොහට ගන්න ස්වභාවයකටමපත් කරන්න පුළුවන්කම තිබුණා. තිබෙනවා ඒ උත්සාහවත්. දැන් මෙහෙම බලන කෙනෙකුට මෙහෙම බලන කෙනෙකුට මෙතන පිහිටා සිටින්න නොහැකිනම් ඒ නුවණ මද සිහිය මද වීරිය මද කෙනාට මේ ශාසනයේ ඉඩ තියෙනවා පිළිවෙත් තියෙනවා එවනු කෙනාට පුළුවන් මෙතන හැමතිස්සම රැවටෙනවා නුවණින් දකින්න ශක්ති සම්පන්න නැහැ දෙකිය යුතු තැන පිහිටන්න මට ශක්තිය නැහැ රැවටෙනවා මම මුලා වෙනවා රැවටෙන නිසා මේ කාම විතරක පාප විතරක පහළ වෙනවා මේ අකුසලයට ගන්නවා ඒ නිසා මම ඉස්සලා හිත ශක්තිමත් කරගන්න ඕනේ. සිත නගා හිටවන්නට ඕන. මේට ඔරොත්තු දෙන තරමට හිත හදන්න ඕන. අන්න පුළුවන්කම තියෙනවා දුගුණ වෙන්න පුළුවන්, මෛත්‍රී වෙන්න පුළුවන්, අසුබ වෙන්න පුළුවන්, අරණපති වෙන්න පුළුවන්, ආනාපානපති වෙන්න පුළුවන්. දස අසුබ වෙන්න පුළුවන්, දස කසින වෙන්න පුළුවන්, දස අනුස්සති වෙන්න පුළුවන්, දෙතිස් කුණප වෙන්න පුළුවන්. මේ කුමන හෝ කමටහනකට හිත තබලා හිත වඩලා හැබැයි ඉතින් එයා දැනගෙන ඉන්න ඕන මේක කරන්නේ කොතනට උපකාර පිණිසද මේක උපදාන කරගත්තොත් අර ආලාර කාලාමෝද්දකාරාම බුත්තලගේ පැත්තට තමයි යන්නේ මෙන්න මෙතන වඩන්නේ මෙන්න මේට උපකාර පිණිසයි මෙතන එළඹ සිටින්නයි මෙතනයි සියලු කෙලෙස් වල මූලය හටගන්නේ එතනින් විසඳින්න ඕනේ එතන සිඳින්න උපකාර පිණිස හිත හදාගන්නයි මේ ටික වඩන්න කියන දැනුම තුල ඊට මෙහා තැනක් කමටහනක් අරගෙන වඩන්න පුළුවන්. එතකොට ඒක ලෞකික නෑ. ඒ ඒක මාර්ගයමයි. මාර්ග ආර්ය සත්‍යය තමයි ඒකත් අයිති එතකොට. මාර්ගයටමයි තියෙන්නේ. මොකද යාගේ නුවණක් තියෙනවා මම මේක කරන්න මෙන්න මෙතන. බැලීම සඳහා උපකාර වෙනවා. මෙතන හිත වැඩෙනකොටම හරවන්න ඕන තැන බලන්න ඕන තැන දන්නේ. කෙලෙස් දිවා ගන්න ඕන තැන දන්නේ. මෙසේ මේ දැනුමින් යුක්තව නම් මේ කටයුතු කරන්නේ මෙන්න මේ තුල තියෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා. දැන් සම්මා දිට්ඨිය. ඇත්ත ඇති සතියෙන් දකිනවා. ඇත්ත ඇති සතියෙන් දකිනවා මේ හේතු ඇති තැන මෙතන දැන ගැනීම. මේ හේතු නිරුද්ධ වෙනකොට මේ දැන ගැනීමද නිරුද්ධ වෙනවා. ඇත්ත ඇති සතියෙන් දකින්න. ඇත්ත ඇති සතියෙන් දකින තැන කාම විතර්කයට, ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට එදෙන්නේ. අන්න සම්මා සංකප්පත් වෙනවා. නෙක්ඛම්ම සංකප්ප, අව්‍යාපාද සංකප්ප, විහිංසා. අන්න ඉස්සෙල්ලා කතා කරපු නෙක්ඛම්ම සංකල්පය, අව්‍යාපාද සංකප්පයි, අවිහිංසා සංකල්පයි කියන එකයි මෙතන නෙක්ඛම්ම අව්‍යාපාද, අවිහිංසා සංකල්ප කියන දෙකේ වෙනසක් තියෙනවා. අතන යමකට දෙයකට සාපේක්ෂකවයි අනිත්‍ය දුක්ඛ ආදී වශයෙන් බලන සංකල්පයේ උඩ නැති. මෙතන යමක් දෙයක් වශයෙන් අරගෙන නේ හත ගන්න දේ හතගත් නිරෝධයෙන් බව. මානසිකාරය. කාම විතරකයේ දෙන්න ඉඩක් නැහැ. ව්‍යාපාදයේ විතරකයේ දෙන්න ඉඩක් නැහැ. විහිංසා විතරක පාප විතරකයට ඉඩක් නැහැ. එනිසානෙක් අව්‍යාපාදං අවිහිංසා ස්වභාවය එතකොට එතකොට සිත කුසල සහගතයි සම්මා සංකප්පේ යෙදෙනකොට සම්මා වාචා සම්මා කම්ම සම්මා දිට්ඨි ඔන්න සීලයක් වැඩි සීලයක් වැඩි ඊළඟට සම්මා වායාමයෙන් සම්මා සතියෙන් සම්මා වායාමයෙන් සම්මා සතියෙන් නැවත නැවත සම්මා දිට්ඨියට අනුව සම්මා සංකප්පේ පවත්වනවා. මේ හේතුවත් මේ ඵලයත් දෙකේ නිරෝධය මෙනෙහි කරනවා. එතකොට සම්මා වායාමයෙන් සම්මා සතියෙන් සම්මා දිට්ඨියට අනුව සම්මා සංකප්පයේ යොනිසෝ මනසිකාරයේ භාවිතා වෙනකොට ප්‍රතිඵලය මොකක්ද? විනය්‍ය ලෝකේ අවිද්‍යා දෝමනස්. අවිද්‍යා දෝමනස්ය දුර වෙනවා. අවිද්‍යා දෝමනස්ස දුර වෙනවා කියලා කියන්නේ සමාධි ඉන්ද්‍රියේ සම්මා සමාධිය පිරෙන. දැන් ආර්ය ශ්‍රාණික මාර්ගයේ එකවර එක මොහොතේ එක්ෂණේ වැඩෙන. එකම අරමුණේ. වෙන වෙන වඩන්න දෙයක් නැහැ. එකම අරමුණේ ආර්ය ශ්‍රාණික මාර්ගයේ මේක තමයි දර්ශනය. මේ ධර්මයේ තියෙන ආශ්චර්යයනේ මේකක් පුරනකොට ඊට මෙහා ධර්ම ටික කොහොම සම්පූර්ණ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් උපන් උපන් කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක පාප විතර්ක හඳුනගෙන ඒ විතර්ක මූලය මේ විතර්කයේ උපන්නේ මෙතනින් මජ්ක්‍ධිම නිකාය දීදා විතක්ක සූත්‍රය විතක්ක සංඨාන සූත්‍රය වගේ දේවල් භාවිත කරන්න සුදුසුයි බලමින් විතර්ක මූලය හටගත්තේ මොන මෙතනින් නේද මෙතන වැරදිච්ච තැන නේද කියලා වැරදුණු තැන නිවැරදි කරන දකින හන දැනෙන දැනගන්න තේමී ඉතිරි තැනට ගත්තා. මේ හේතු නිරෝධයෙන් නිරුද්ධ බවම. උපාය මානසිකාරයෙන් මෙනෙහි කරන්නට පුරුදු කිරීමමයි යම් දවසක ඊළඟ සිටින්නට හේතුව. ඉතින් මෙන්න මේ ධහම තුල අද කියා දෙන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මේ දේශනාව තුළ කියන්න උත්සාහ කළේ පැහැදිලි කළේ මෙන්න මේ ධහම. එතෙන් පෙර ඇසූ ධර්මයක් එක්ක තවදුරටත් ගලපලා සසඳලා ඒ ටිකට මේකත් එකතු කරගෙන උත්සාහවත් වුණොත් මේ ජීවිතය තුළ මේ නොලැබූ උතුම් ඵල ඒකාන්තයෙන් ඔබට නෙලා ගැනීම කියාව භාග්‍ය ඇති බව නම් සැබෑවක් නෙවෙයි සත්‍ය. ඒ සඳහා වේනු නැන නුවණ යොමු වේවා එහෙමම යොමු වේවා පාප විතරක කාම විතරක ව්‍යාපාද විහිංසා විතරක දුර වේවා සිත් පැහැදේවා සිත් ප්‍රසන්න වේවා මේ ජීවිතයේ මේ ලෝතුරු මඟ සාර්ථක කරගන්න ශක්තිය භාග්‍ය වාසනාව ඔබ හැම දිනකටම වේවා ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දි පුඤ්ඤන්තං අනුමෝදිත්වා බෝධයන්තු සුරං පදං අද දවසේ ගත වේදනාකින් කරගත් අපේ දුවන බුද්ධ බෝසත්යන් වහන්සේලා තුළු උපකාරක සියලු දේවසුන් ආකාරී වේවා දිවේශ වැඩි දේවා අකන බෝධියෙන් මහානිවනින් සම්පූර්ණයි සාදුකම් තම තමන් නමින් නැසීමේ පරලෝකයේ මෝතියාදී සකල ඥාති වර්ගයාටත් අත්පත් වේවා සසර ජීවිත සුවපත් වේවා සුවපත් වේවා දුක්ඛ සංසාර කතරින් මුදව ලබන ශාන්ත නිවනින් සම්පූර්ණයි සාදුකම් පින්වත් හැම දිනකටත් හදුව ඇතුරු දෙමාපිය උපකාරක ප්‍රස්ථායක දිනකටමත් මේ පුණ්‍ය බලයෙන් සබලයෙන් සපත සාන්තිය සම්මාන සිල්ල නිදුක් නිරෝගී සුව සම්පන්නී ජීවිතය වදුරු භාගත් මන්දරේපා සියලු යහපත් බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් මෙලෙසින් සම්පූර්ණ වේවා මේ සසර ගමනේ කරනාතුරු නරකාදී දුර්ජන සිරින් මිදෙන සත්‍ය සිරින් යුතුව තව තවත් ධම්මවත් අමා නිවන් සුව කල්නවා අභිවාදන සීලිත් සම්වද්ධාපතායෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නේ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති නිවච්ච අතෝ නිබ්බාන සම්පත්තිය ධර්මානුශාසනා කරපු දේශකයන්න් වහන්සේ මරදන් කඩවල ලබනෝරු කන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක පූජ්‍යපාද පිටිදෙල ගුණරත්න ස්වාමීන් වහන්සේ